සාදු සාදු සාදු කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක කියන විතරකයන් අකුසල විතරක විදිහට අප තේරුම් ගත යුතුයි. ඒ අකුසල විතරක වලින් අපේ සිත මුළුමනින්ම අපිරිසුදු වෙලා පිරිහිලා විනාශ භාවයටපත් වෙලා යනවා. විනාශ වෙලා යනවා. ඒ සිත අපිරිසිදු වීමෙන් යම් සැපක් උපදවන්න පුළුවන් නම් ඒ පහසු ජීවිතයක් උපදවන්න තියෙන හැකියාව මුළුමනින්ම නැති වෙලා යනවා. ඒ නිසා ඒ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක කියන අකුසල විතර්කයන් සිතක පවතිනවා නම් එපමණකින්ම ප්‍රමාදෙහි සිටින කෙනෙක් විදිහට යා සලකන්නේ. ඒ විතර්ක බැහැර කර ගැනීම පිණිස උත්සාහ කිරීම තමයි අප්‍රමාදී බව කියලා කියන්නේ. එතකොට මේ ඒ විතර්ක බැහැර කර ගැනීම පිණිස අපට මූලික වශයෙන් මේ විතර්කවල තිබෙන අනතුරුදායක බව, ඒවයේ ආදීනව ගැන අපට තේරුමක් තියෙන්න ඕන. අනතුරුදායක දේ අනතුරුදායක දේ විදිහටම අප පිළිගන්න ඕන. අනතුරුදායක දේ තුල අනතුරක් නැහැ කියලා අපට හිතුනොත් එපමණකින්ම අපි අනතුරට අහු වෙනවනේ නේද අනතුරුදායක දේ තුල අනතුරක් නැහැ කියලා යම් වෙලාවක හිතුනොත් අපි අනතුරට ගොදුරු වෙනවා ඒ නිසා භාගතුන් වහන්සේ විසින් අනතුරුදායකයි කියලා අපට පෙන්වූ දේවල් අනතුරුදායකයි කියලා අපට ප්‍රතික්ෂේප කරන්න බෑ දැන් අප කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක ගැන කතා කළ දහම් කරුණුත් එක්ක මෙයාට තේරෙනවා ඇති. ඒ අකුසල විතරකවල හොඳයි කියලා හිතන්නවත් පුළුවන් දෙයක් නැහැ මේ ධර්මයත් එක්ක බලපුවම ඒක ඔබට අත්දැකීමෙම තේරෙනවා ඇති මේ විතරකත් එක්ක මොනතරම් දුකක් වින්දාද මොනතරම් පීඩාවක් වින්දාද ඒ විදි අවස්ථාව ඕනතරම් ජීවිතේ ඇති නේද ඒ නිසා යකුසල විතරක දුරු කළ යුතු ඒකාන්තෙන් බැහැර කළ යුතු ඒවා පැවැත්වීම සුදුසු නැති දේවල් විදිහට තේරුම් ගත යුතුයි. ඉතින් ඒ විදිහට මේ ඒ අකුසල විතරක දුරු කරන්න නම් අපේ අකුසල විතරක මේ දෛනික ජීවිතයේ තුලදීම දැක ගන්න ඕන නේ. අකුසල දැනගන්නත් ඕන, දකින්නත් ඕන නේද? අකුසල දැක ගන්න ඕන. අපේ ජීවිතය තුලම මේ තමයි කාම විතරකය, මේ තමයි ව්‍යාපාද විතරක, මේ තමයි විහිංසාව විතරක කියලා අපි දකින්න ඕන. නැත්තම් ඒක දුරු කරන්න බෑනේ. නේද? භෝග භගා කරන කෙනා ඒ භෝගයේ තුල භෝගයට හානි කරන දෙයක් තියෙනවා කියලා දැක්කේ නැත්නම් අයින් කරන්නේ නැහැ. අයින් කරන්න බෑ. නේ? ඒ වගේ සිතට හානි කරන අපට හානි කරන මේ අකුසල විතරක අපි දැක්කේ නැත්නම් අපට ඒවා බැහැර කරන්න බැරි වෙනවා. ඒතර කාම විතරක කියලා කියන්නේ මොනවටද? කාමයන් ඇසුරු කරගන්නා වූ සිතුවිලි. කාමයන් ගැන ඒ කාමයන්ගේ ආස්වාදයට අනුව කල්පනා කරන සිතුවිලි තියෙනවා කාමයන් සම්බන්ධයෙන්. ආන් ඒව තමයි කාම විතරක කියලා කියන්නේ. ඒතර ආස්වාදයට අනුව කල්පනා කරනකොට ඒ කාමයන් ගැන අගය කිරීම, වර්ණනා කිරීම, ඒවයි ಗುಣ කියන එක, ඒවයි යහපත් පැත්ත ගැන හිතනවා, ඒව හොඳයි කියලා හිතනවා, ඒව ගැන ප්‍රාර්ථනා කරනවා ඒ සියල්ලක්ම කාම විතර්ක වලටයි අයිති වෙන්නේ. කාමයන් කියලා කියන්නේ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය පහස කියන දේවල්. ඒවා කාම ගුණ විදිහටයි භාගතුන්ස පෙන්වන්නේ. ඒ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය පහස කියන දේවල් සම්බන්ධයෙන් අගය කරන සිතුවිලි ඒව වර්ණනා කරන සිතුවිලි ඒවයි වටිනාකම ගැන කතා කරන සිතුවිලි. ඒවයි යහපත් පැත්ත ගැන කතා කරන සිතුවිලි. ඊළඟට ඒවා ප්‍රාර්ථනා කරන සිතුවිලි. ඒ ඔක්කොම කාම විතර්ක වලටයි අයිති වෙන්නේ. ඊළඟට ඒ දැන් ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කිව්වහම ඒක තවදුරටත් තේරුම් ගන්න ඇහැට පේන ප්‍රිය රූප කිව්වහම gedara dure තියෙන බඩු මුට්ටු වෙන්න පුළුවන්, ගහකොළ වෙන්න පුළුවන්, මල් ආදී දේවල් වෙන්න පුළුවන්. ඇහැට ප්‍රිය දේවල්. ඇහැට ප්‍රිය කරන රූප. එතකොට බාහිරින් තියෙන ගේ දොර ඉඩ කඩම යාන වාහනේ මේ ඇහැට පේනා වූ ලස්සන උපදවන ප්‍රිය රූප වලට ඒ ඔක්කොම අයිති වෙනවා. ඊළඟට තමන්ගෙම කෙස් ටික, තමන්ගෙම දත් ටික, තමන්ගෙම සම, තමන්ගෙම අතපය මේ අංගපසඟ තමන්ට පේනෝනේ නේද? තමන්ගේ මැහැට තමන්ගේම අංගපසංග අතපය කෙස් ලොම් නිය ආදී පේනවා. ඒ ඔක්කොම ප්‍රියයි නේද තමන්ගේ වට? තමන්ගේ කෙස් ටිකට තමන් ප්‍රියයි. තමන්ගේ දත් ටික, තමන්ගේ සම, තමන්ගේ නියපොතු ඒක ඇහින් දැකලා සතුටිනෝනේ. ඒක වර්ණනා කරනව නැද්ද? අගය කරනව නැද්ද? ඒවා කාම විතරක විදිහට එන්නේ ඒවා තමයි. ඊළඟට අනුන්ගේ අනුන්ගේ කෙස්ලොම් නිය දත් සම්මස් ඒවා අගය කරමින් හිතවිලි එනෝනේ. ප්‍රිය විදිහට ඒවා කාම විතරක වලට අයිති. ඊළඟට බත්මාළු, ව්‍යංජන, උන් කැවිලි නේද? කන බොන දේවල්, බීම මේ නොයෙකුත් දේවල් නේද? ගැන අපිට හිනවනේ හිතට ඒ වගේ කරලා හ්ම් ඒ වටිනාකම හිතනවා. ඒව හොඳයි කියලා හිතනවා. ඒව වර්ණනා කරනවා. ඒව ගැන ප්‍රාර්ථනා කරනවා. එහෙම තියෙනව නේද? ඒ ඔක්කොම කාම විතරක වලට අයිති. ඊළඟට ලස්සන මිහිරි හඬවල් සින්දු ගීත කවි ඒ වගේ මේ ගායන ස්වභාවයේ දේවල්. ඊළඟට නැටුම් ගැයුම් වැයුම් ඒවයි ප්‍රිය රූප ප්‍රිය ශබ්ද තියෙනවා. ඊළඟ ගඳ සුවඳ විලවුන් මේ වගේ දේවල් වල. ඊළඟ ආහාරවල සුවඳ වෙනත් ඇඟේ ගල්වන ආදී සුවඳ විලවුන්. ඊළඟට පහස ඇඳුම් පැළඳුම් වල පහස වෙනත් යම් කායික පහස මිහිරි පහසක් ඒවා සම්බන්ධයෙන් ඇතිවෙන සිතුවිලි කොයි සිතුවිලිද ඒවා අගය කරන ඒවා වර්ණනා කරන ඒවායේ ಗುಣ කියන ಗುಣ හිතන ඒවා හොඳයි කියලා හිතනවා නම් ඒවා ප්‍රාර්ථනා කරනවා නම් අන් ඒ විදිහට ඒ කාමයන් සම්බන්ධයෙන් ආස්වාදයට අනුව කරන කල්පනාවන් කාම විතර්ක. පැහැදිලි නේද? ඈ? ඒතර ඉබඳු කාමයන් සම්බන්ධයෙන් ඒවයි ආස්වාදයේ සම්බන්ධයෙන් ආස්වාදයේ සහිතව සිතන සිතුවිලි කොච්චර තියෙයිද? කාම ලෝකේ ඉන්න අයට ඒවයින් තොර ජීවිතයක් නැති තරම්. නේද? කාම ලෝකේ ඉන්න අයට කාමයන්ගෙන් තොර වාසය කිරීමක් නැති තරම්. තියෙන ප්‍රශ්නේ තමයි ඒ විදිහට කාම ගුණයන්ගේ අගය කිරීම, වර්ණනා කිරීම, වටිනාකම ගැන හිතන එක ඒ වගේ කාමයන්ගේ ආස්වාදිරණු කල්පනා කරන්න කරන්න ඒ විතර්ක වලින් සිතට යහපතක් ඇති කරන්නේ නැහැ. ඒ විතර්ක හිතේ පවත්වන්න පවත්වන්න සිදුවෙන දේ තමයි මොකද වෙන්නේ? මේ ලෝකේ යථාර්ථයේ දකින්න පුළුවන් හැකියාව නැති වෙනවා. අන්ධයෙක් වෙනවා. කාම විතර්ක හිතේ බලවත් වෙන්න වෙන්න බලවත් වෙන්න වෙන්න අන්ධ වෙනවා. ඇස නැති වෙනවා. නුවණ නැති වෙනවා. ප්‍රඥාව නිරුද්ධ වෙලා යනවා. දුක් පැත්තට ජීවිතයේ ඇදගෙන වැටෙනවා. නිවනින් ඈතට යනවා. ඒ කාම විතරකවල ස්වභාවයක්. අපි මොකද කරන්නේ? ඒ ස්වභාවය අපිට පාලන ඒ ස්වභාවය නැති කරන්න පුළුවන්ද? ඈ? ඒ ස්වභාවය නැති කරන්න බෑ. දැන් ගින්නට පිච්චෙනවා. අපිට ගින්නට සාප කළ වැඩක් තියනවද? ගින්නට ගරහලා වැඩක් තියනවද? ගින්න සිසිල් කරගන්නම් කියලා උත්සාහ කළ වැඩක් තියනවාද? ඒ උත්සාහයන් සියල්ලක හිස්. ඇයි? ඒ ගින්නේ ස්වභාවය. කාමයන්ගේ ස්වභාවය තමයි අල්ප සැපයි දුක් ගොඩයි. ඒක ස්වභාවයක්. ඉතින් ඒ කාමයන් සහිත ලෝකයේ ස්වභාවය තමයි ස්වල්ප සැපක් දුක් ගොඩාක් සහිතව. ඔබට මතක ඇති අපි කර්මයන් ගැන කිව් දේශනා ගැන විස්තර කළා. කර්මයන් ගැන වදාළ දේශනා විස්තර කරා මතකද? ඒතර ඒවයි තියෙනවා යම් කෙනෙක් කලුත් සුදුත් කර්ම කරනවා රැස් කරනවා රැස් කරලා ඒ කර්ම විපාක සහිත විදිහට රැස් වුණාම කය බිඳලා මලම් පස්සේ ඒ කර්මවල විපාක විදිහට මනුෂ්‍ය ලෝකේ ඉපදින වෙලාවල් තියෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනන් පස්සේ මනුස්ස ලෝකයේ කියන්නේ මොකද කාම ලෝකයටයි තියෙන්නේ. ඒතර මේ මනුස්ස ලෝකයේ ඉපදුන කෙනාට ඒ ලෝකයට අදාළ ස්පර්ශයට මුණ දෙන්න වෙනවා. නේද? ඊට පස්සේ ඒ ස්පර්ශයට අනුව යට විඳීම වලට මුණ දෙන්න වෙනවා. ස්පර්ශයෙන් බේරෙන්න බෑ කියලා භාගතුන්ස දේශනා කරනවා. එහෙනම් කාම ලෝකයේ ඉපදුන කෙනාට කාම ලෝකයේ ස්පර්ශයට මුණ දෙන්න වෙනවා. දැන් අපි කාන්තාරයක ගිහිල්ලා ඉපදුනා නම් කාන්තාරේ පිච්චි පිච්චි ඉන්න එක අපිට බේරෙන්න බෑ. අපි ගිහිල්ලා ඉපදුනා නම් ඇන්ටාර්ක්ටිකාවේ අයිස් කඳු තියෙන අයිස් තියෙන පැත්තක ඉපදුනා නම් අර පිග්මියුරු එතකොට ඉන්නෝ නේද? ඒ වගේ කට්ටියක්. ඒ වගේ ලෝකෙක ඉපදුනා නම් අපි ගිහිල්ලා ඉපදුනා නම් අප්‍රිකාවේ ගෝත්‍රික මිනිසුත් එක්ක එමෙතෙන් අන්ත මිත්‍යා දෘෂ්ටික තැනක අපි ඉපදුනා නම් මනුස්ස ලෝකේ තමයි. නමුත් මොකද වෙන්නේ? ඒ තැන ඒ ඒ තැනට තියෙන ස්පර්ශයට අපිට මුණ දෙන්න වෙනවනේ. නේද? අපි හිතමු අපි ගිහිල්ලා අයිස් කඳු තියෙන පැත්තක ඉපදෙනවා. එතනත් අපිට ඇස කන නාසය දිව ශරීරය තියෙනවා. එහෙනම් අපිට ඒවා මුල් කරගෙන ස්පර්ශය ඇති වෙනවා. විඳින්න වෙනවා. නේද? කර්කස විදියේ කායික වද හිංසා දෙන මිනිස් කණ්ඩායම ඉන්න තැන් තියෙනවා ලෝකේ. නේද? උපන්දායි නම් කර්කස විදියේ කායික වද හිංසා පමුණුවන මිනිස්සු ඉන්නවා. ඒබඳු මිනිස් සමාජය කියලා අපි ඉපදෙනවා. එහෙනම් එතෙන් පටන් අපි මේ ස්පර්ශයට මුහුණ දෙන්න වෙනවනේ. එහෙනම් ඒ වගේ තමයි කාම ලෝකයේ ඉපදුනන් පස්සේ මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ මුල් කරගෙන මේ කාමයන්ට අපිට සම්බන්ධ වෙන්න වෙනවා. එතකොට මේ ස්පර්ශයක විඳීම ඇති වෙනවා. ඒ වයින් අපිට බේරෙන්න නම් මේ ධර්මයන් ගැන ලොකු නුවණක් දැනුමක් අපට අවශ්‍යයි. ඒතර කාම ලෝකේ ඉන්නකොට ඒ කාමයන් ඇසුරු කරන්න වෙනවා. නමුත් ඒවයේ අර්ථය දැනගන්න නැතුව ඇසුරු කරොත් දුකින් දුකටපත් වෙනවා. ඒ නිසා දැන් ඔබට බයක් හිතෙන්නේ නැති අපි දැන් කාම විතරක ගැන කතා කරනකොට මේ කන බොන දේවල්, ඇඳුම් පැළඳුම්, යාන වාහන, ඊළඟට මිල මුදල්, ඊළඟට මේ ආභරණ ආයිත්තම් මේ වගේ දේවල් නේ කාමෙන්ඩයිද? ඒවා ගැන ප්‍රිය විදිහට එන හිතුවිලි කාම විතරක නේද? වාහන වේවා, ඇඳුම් පැළඳුම් වේවා, කනබුන දේවල් වේවා, කෙස්ලොමුණිය වේවා, ඊළඟට මේ බීම જાති වේවා, ගේදොරි ඉඩකඩම වේවා, මේවනේ කාම ලෝකේ තියෙන්නේ නේ? ඒවා සම්බන්ධයෙන් ඒවා අගය කරන සිතුවිලි, ඒවා වර්ණනා කරන සිතුවිලි, ඒවා ප්‍රාර්ථනා කරන සිතුවිලි, ඒවායි ගුණ කියන සිතුවිලි, ඒවා ඒවා හොඳයි කිය කිය හිතන සිතුවිලි, ඒවා ලබා ගන්න ඇත්තන් කියලා පතන සිතුවිලි, ඒ ඔක්කොම කාම විතරක. දැන් ඔබට මේ විදිහට කතා කරනකොට ඔබට බයක් හිතෙන්න පුළුවන්. හරි වෙලෙන්නේ අපි කොහොමද කාම විතරක වලින් බේරෙන්නේ? ඊළඟ දේ ඔබට හිතෙන්න පුළුවන්. මේ විදිහට හිතනවා නම් අපි කාම විතරක වලින් බේරලා ජීවත් වෙන්නේ කොහොමද? ඇයි කෑම ගැන ಗುಣ හිතන්නද කොහොමද ඉන්නේ? ඇඳුම් ගැන ಗುಣ හිතන්නද කොහොමද ඉන්නේ කියලා හිතෙන්න පුළුවන් නේ? ඈ? හිතෙන්න පුළුවන් නේද? ඒ නිසා හොඳට තේරුම් ගන්න මේක නුවණ පාවිච්චි කරලා තෝර බේරගත යුතු දෙයක් මිසක හැඟීම් අවශ්‍යගෙන බේරගත යුතු බේරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැංගීම අවශ්‍යගතොත් හිතන්න පුළුවන් කෙනෙක් මේ විදිහට අපිට ඉඳලා බෑනේ. ඉතින් කනබුන දෙ කියන්නේ අපි ಗುಣ හිතන්න වෙනවා. නැත්නම් අගුණ කෑම කන්නද? ලස්සන ඇඳුම් අපි අඳින්න වෙනවා. නැත්නම් අපි කැත ඇඳුම් අඳින්නද? ඔහොම කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඒ කරන්නේ හැංගීම අවශ්‍යගෙන. අපි බුද්ධියයි පාවිච්චි කරන්න ඕන. ප්‍රඥාවයි පාවිච්චි කරන්න ඕන. එහෙමනම් අපි කාම ලෝකේ ඉපදුණු කෙනා අපි තේරුම් ගන්න ඕන කාම ලෝකයේ ඉපදුණු කෙනා මේ ලෝකයේ තියෙන ස්පර්ශයට අපිට ගොදුරු වෙන්න වෙනවා. ගොදුරු වෙන්න වෙනවා කියලා අපට එකෙන් බේරෙන්න බැරිද? බේරෙන්න පුළුවන්. ඒකටයි ධර්මයේ තියෙන්නේ. නේද? ඒකටයි ධර්මයේ තියෙන්නේ. එහෙනම් කොහොමද අපි මේ අසකනනාශය දිව ශාරීරියේ පරිහරණය කරන්නත් ඕන? රූප ශබ්ද ගන්ධ රස ආදී පරිහරණය කරන්න ඕන? නැතු ජීවත් වෙන්න බෑනේ. දැන් අපි කෑම කන්න ඕන, ඇඳුම් අඳින්න ඕන. නේද? දැන් ගිහිව වාසය කරන ඔබ ගත්තොත් ඔබ කෑම කන්න කෑම හොයන්න වෙනවා. රැකී ආරක්ෂා කරන්න වෙනවා ඔබට. මිල මුදල් පාවිච්චි කරන්න වෙනවා, හම්බ කරන්න වෙනවා. අමුදරුව පෝෂණය කරන්න වෙනවා. රන් මිල මුදල් පාවිච්චි කරන්න වෙනවා ඔබ. ඔබට. ගේ දොර හදන්න වෙනවා ඔබට. බඩමුට්ටු ගන්න වෙනවා ඔබට නේ. දැන් ඒව ගන්නකොට ඔබට හොඳ එක හොයන්න වෙනව නේද? දැක්කද කොච්චර මේ ධර්මයේ තෝර බේර ගැනීම ඊටාම සියුම් විදිහට කරන්න ඕන නේද? එහෙම නැත්නම් මේ වරදවා ගන්න කෙනා අන්තයකට යනවනේ. අන්තයකට යනව නේද? එක්කෝ කාමෙන් හොඳයි කියන අන්තයට යනවා. නැත්නම් කාමෙන් වැඩක් නැහැ කියලා අන්තයට යනවා. ඒ අන්ත දෙකටම යන්න එපා. කාමෙන් මහවදයක් කියලා රත්තරන් ටික අයින් විසි කරන්න එපා. කාමෙන් මහවදයක් කියලා ගෙදර තියෙන සල්ලි බඩමුට්ටු විසි කරන්න එපා. කාමෙන් මහවදයක් කියලා අරුංගල් අයින් කරන්න එපා. එහෙම එපා එකවර කරන්න. කරන්න පුළුවන් නම් 100ට කෝටියක් හොඳයි. එහෙම කරන්න බෑ කාටවත් එකපාරට. කරන්න එපා එහෙම. එහෙම කළ නොකළ යුතුයි. කරන්න අවශ්‍ය නැහැ. කාමයෙන් දුක්ගොඩ කියලා නොකා ඉන්න එපා. කාමයෙන් දුක්ගොඩ කියලා රස්සාවට යන්න නැතුව ඉන්න එපා. ඉගෙන ගන්න තියෙන්න එපා. ඉගෙන ගන්න කෙනා ඉගෙන ගන්න. ඒ ලෙවල් කරන්න, උපාධි කරන්න, PhD කරන්න ඒ දක්වා ඉගෙන ගන්න. දිගට ඉගෙන ගන්න. වර නතර ගන්න එපා. කෑම කන කෙනා ව්‍යංජන දෙක තුනක් හදලා කන්න එපා. නොකිය නොකර ඉන්න එපා. කන්න. ප්‍රණීත භෝජන කන්න එපා. කන්න තු ඉන්න එපා. ආවරණ නැත්නම් ගිහි කට්ටිය විසි කරන්න එපා පළඳන්න. කොහොමද කරන්නේ? හැබැයි ඒකේ දුකට ගොදුරු වෙන්නත් එපා. කොහොමද කරන්නේ? ගින්දරෙන් පිච්චෙනවා කියලා අපි ගින්දර විසි කරනවද? ඈ? ගින්දර භයානකයි නේද? ගින්දර භයානකයි. අපි ගින්දර මුළුමනින්ම භයානකයි කියලා ගින්දර මුළුමනින්ම ලෝකෙන් අතුරුදහන් කරනවද? නෑ නේද? ඇයි මේ ලෝකේ ගින්දර අපට ඕන? නේද? ඒ නිසා අපි ගින්දර ටික පාලනය කරගෙන ලිප මොලවලා ගානට ව්‍යංජන ටික හදාන බත් ටික හදාගන්නව නේ ඈ ඒකල ලිප නිවලා නේද පුදී ගන්නෙ ඈ ලිප ළඟටවත් අපි පරිස්සමින් නේද යන්නේ එතකොට අපි ගින්දර පාලනය කළකෙන් ප්‍රයෝජන ගත්තා නේද නේද ආන් මේ විදිහට ගින්දර පාලනය කළ ප්‍රයෝජන ගත්ත කට්ටිය ලෝකේ ගොඩාක් ගොඩාක් එකෙන් ප්‍රයෝජන ගන්නවනේ ඒ වගේ කාම ලෝකේ ඉපදින කට්ටිය ඒ ස්පර්ශයට ගොදුරු වෙන්න වෙන නිසා ඒකෙන් පැනලා යන්න අමාරුයි. නමුත් නුවණ පාවිච්චි කළා අනතුරෙන් බේරෙන්න ඕන. නුවණ පාවිච්චි කළා අනතුරෙන් බේරීම පිණිස කළ යුත්තේ කුමක්ද? කාමයන්ගේ ආස්වාදයේ දැනගන්න, ආදීනවය දැනගන්න, ඒකේ නිස්සරණය මෙයයි කියලා දැනගන්න. ආස්වාදයේ ස්වල්පයයි, ආදීනමේ ගොඩායි. ඒතර කාමයන් පරිහරණය කරද්දී දැන් කාම ලෝකයේ ඉපදුණු කෙනාට කාමයන් පරිහරණය නොකර ඉන්න පුළුවන්ද? පුළුවන්ද? ඇහැ ඇහැට පේන රූප කාමයන් තියෙනවා දැන් නේද? පරිහරණය නොකරම ඉන්න පුළුවන්ද? බෑ. පරිහරණය කරන්න වෙනවා. දිව දිවට දෙන රස පරිහරණය නොකරම ඉන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? කාටවත් පුළුවන්ද? බෑ. කරන්න වෙනවා. ඇයි? ඒ ලෝකයේ ජීවත් වෙන්න වෙනවා. නේ? කොහොමද කරන්නේ? ඒකටයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ උමනා කරන්නේ. ඒ ධර්මයේ තුල කියා දෙනවා ආස්වාදයේ ආස්වාද විදිහට තේරුම් ගන්න. ආදීනවේ ආදීන විදිහට තේරුම් ගන්න. නිස්සරණයේ නිස්සරණ විදිහට තේරුම් ගන්න. මේක නොදත් කෙනා කාමයන්ට වසඟ වෙනවා ආස්වාදයේ ඒ ස්වල්ප ආස්වාදයට වසඟ වෙනවා ඒකම ලෝකයේ කරගන්නවා. වෙනසිලාම යනවා. ධර්මයේ දන්න කෙනා පිළිගන්නවා ආස්වාදයේ ස්වල්පයයි ආදීනවේ ගොඩාක් තියෙනවා. මේකේ ඇල්ම දුරු කරගමන් බේරෙන්න පුළුවන් කියලා දැනගන්නවා. දැනගෙන ආස්වාදයට ගොදුරු වෙන්නේ නැහැ. ආස්වාදයේ ස්වල්ප ආස්වාදයට ඇලෙන්නේ නැහැ. ස්වල්ප ආස්වාදයට ගිජු වෙන්නේ නැහැ. ස්වල්ප ආස්වාදයේ ස්වල්ප දෙයක් විදිහට කල්පනා කරලා ඒ ආස්වාදයට ගරහලා ආදීනව තේරුම් ගන්නවා. කාමයන්ගේ ආදීනව තේරුම් ගන්නවා. බුදුරජාන් වහන්සේ කාමෙන්ගේ ආදීනව විවිධ විදිහට කියා දෙනවා. ඒ සීළු ආදීනව සත්‍ය විදිහට පිළිගන්නවා. ඇත්තයි කියලා. තමන් තුළම මේ කාමෙන්ගේ ආදීනව තමන් ප්‍රකටව දකිනවා. එහෙම දකිමින් ආදීනව දකිමින් ඒව පරිහරණය කරනවා. එතකොට අවශ්‍යතාවයට පමණයි පරිහරණය කරන්නේ. ගින්දර පිච්චෙනවා කියලා දන්න කෙනා බත උයා ගන්න විතරක් ගින්දර පාවිච්චි කරනවා. ගිනි පෙළි අරන් ඇඳට යන්නේ නැහැ. බත ඔයාගත්තා ලිපට වතුරක් දාලා නිවල තමයි කුසියෙන් එළියට යන්නේ. දන්නවා භයානකයි. හුලන් චුට්ටක් වැදුන ගමන් ගිනි පුපුර ගිල පත් වෙලා ගේ ගිනි ගන්න පුළුවන්. ඒක තමයි නුවණ. ඒ සාමාන්‍ය නුවණ. ඒ සාමාන්‍ය නුවණම යොදා ගන්න ධර්මයට. එහෙනම් ආහාර අපට ඕනේ. ඇයි අපට ආහාර ඕනෙන්නේ? අපි ගිය වතාවේ කියා දුන්නා. ඊට කලින් වතාවේ කියා දුන්නා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපරිහානීය ධර්මයක් විදිහට නිවන සමීපයේ වාසය කරන කෙනෙකු විසින් පුරුදු කරන ධර්මයක් විදිහට ආහාර පිළිබඳ පුරුදු කළ යුතු උතුම් ධර්මයක් නුවණින් සලකා ආහාර ගැනීම ගැන භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ නුවණින් සලකා ආහාර ගන්න කෙනා පිරිහෙන්නේ නැහැ කියනවා. එයා නිවන සමීපයේ ඉන්නවයි කියනවා. එතන නුවණින් සලකා ආහාර ගන්න කෙනා කල්පනා කරනවා මම මේ ආහාර ගන්නේ කුමක් සඳහාද කියලා කල්පනා කරනවානේ. පටිසංඛා යෝනිසෝ ආහාරං ආහාරේමි. කොහොමද කියන්නේ? යාවදේව ීමස්ස කායස්ස තිතියා යාපනාය විහිං සූපරතිය බ්‍රහ්මචාර්යානුග්ගහය ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං නවුප්පාදිස්සාමි යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්ජිතාච පාසු විහාරෝ ചാති. මේ විදිහට ආහාරය කුමක් සඳහාද මම ගන්නෙ කියලා නුවණින් කල්පනා කරනවා. ඒ විදිහට පුරුදු කරනවා. ඒ විදිහට පුරුදු කරන්න කරන්න කරන්න ආහාර කෙරෙහි තියෙන ගිජු බව නැති වෙලා යනවා. ඊළඟට තේරුම් ගන්න ආහාර ගැන ගිජුව වාසය කළොත් ආහාර ගැන ඇලිලා ආසාවෙන් ඒකට ගිජු වෙලා රස තෘෂ්ණාවට යට වෙලා වාසය කළොත් සිදුවෙන දේ කල්පනා කරනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ආහාර ගැන ගිජුව ආහාරට ඇලිලා එහෙම වාසය කළොත් මොකද වෙන්නේ? ආහාර ගැන ආසාවෙන් මත් වෙලා ආහාරව පතපත වර්ණා කර කර අසවල් කෑම හොඳයි මෙහෙම ඒ විදිහට වර්ණා කර කර යට වෙලා ඒ විදිහට ආහාර අනුභව කළොත් මොකද වෙන්නේ? ඒවට තමයි කාම විතරක කියන්නේ. ඒතර කාම විතරක පවත්තන මොකද වෙන්නේ? අන්ධ වෙනවා. අප අන්ධ වෙනවා. යමක් ලෝකේ යථාර්ථය දකින්න පුළුවන් ස්වභාවය නැති වෙනවා. අන්ධ වෙනවා. ඇස් නැති වෙනවා. ලෝකේ යථාර්ථය දකින්න පුළුවන් ඇහැ නැති වෙනවා අපිට. නුවණ නැති වෙනවා. යමක් විමසා දැනගැනීමේ හැකියාව නුවණ කියන්නේ ඒක. මේක හරිද වැරදිද කියලා දකින්න පුළුවන් විමසන්න පුළුවන් ඒක තමයි නුවණ කියන්නේ. ඒ නුවණ නැති වෙනවා. ආරි සත්‍ය ගැන අවබෝධය නිරුද්ධ වෙලා යනවා. නැති වෙලා යනවා. දුක් පැත්තට ජීවිතේ වැටෙනවා. නිවනින් ඈතට යනවා. නිවන අවබෝධ කරගන්න බැරි වෙනවා. ඊතරම්ම ආදීනාවක් විඳලත් අපි කරන්නේ කැම ටිකක් කණ එකනේ. අපි ආදීනෝ ටික ඔක්කොම සීකර කර ඒ ආහාර ගැන ආසාව දුරු කරන්න කාමයන්ගේ ආදීනෝ අපි සිහි කරනවා. කාමයන්ගේ ආදීනෝ තේරුම් අරගෙන කැම කනවා. කාමයන්ගේ ආදීනෝ සිහි කරලා ආදීනෝ තේරුම් ගනිමින් ඇඳුම් පැළඳුම් අඳිනවා. එතර ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පරිහරණය එපා කියලා පනවලා නැහැ නේද භාග්‍යතුන් වහන්සේ? එපා කියලා පනවලා නැහැ. ඇයි ඒ? ඒකේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදේ මිනිස්යාට පහසුයි. ඔබට රසට තේකක් බිවම එකෙන් පහසුවක් නැද්ද? අන්තයට යන්න එපා කියන්නේ ඒකයි. භාගතුන් වහන්සේගේ ධර්මයේ අන්තගාමි නෑ. මධ්‍යම ප්‍රතිපදාවක් තියෙන. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ওই විදිහටයි තේරුම් ගන්න. අන්තයට යෑම තේරුම් ගන්න ওই විදිහට. මධ්‍යම ප්‍රතිපදාව මේ විදිහට තේරුම් ගන්න. ඔබට රසට කෑමක් කෑවොත් ඒක පහසු නැද්ද? හැබැයි ඒ කෑම ගැනම හිත හිතා හිටියොත් ඔබට ඒක පහසුවට මොකද වෙන්නේ? ඒ කෑම ගැනම හිතලා ඔබ සහෝදරයෝ ඥාතින් අඩදඹර කරගන්නේ නැද්ද? අරයා මගේ කෑම ටික ගත්තා මට දුන්නේ මට අඩුවෙන් හම්බුනේ අරයාට වැඩියෙන් හම්බුනේ අරගල වෙන්නේ නැද්ද? එතකොට මගේ කෑම ටික අරයා ගත්තා මට අඩුවෙන් හම්බුනේ. එතකොට කාම විතරකයේ තවත් එහාට යනව නේද? ඒ විතරකේ වෙනස් වෙනවනේ. තවත් නරක පැතර හැකරගෙනවනේ. ඒත් බලන්න එතන මේ නුවණින් සලකලා කෑම ගැනීමයි. නුවණින් සලක නොසලකා අනුවණින් කල්පනා කරලා කෑම ගැනීමයි දෙක අන්ත දෙකක් නේද? ඈ දෙපැත්තක් නේද? එහෙනම් අනුවණින් කල්පනා කළොත් කාමයන් දිගු වෙලා කාම විතරක බලවත් වෙලා අන්ධෙක් වෙනවා. ලෝකේ දකින්න බැරි වෙනවා. ඇස් දකින්න ඇස නැති වෙනවා. විමසන නුවණ නැති වෙනවා. ආරි සත්‍ය අවබෝධය තියෙන ඉඩකඩ නිරුද්ධ වෙලා යනවා. දුක් පැත්තට වැටිලා නිවනින් ඈතට යනවා. එකම සිද්ධියේ දෙවිදියකට කල්පනා කරපුවම වෙනදී කැම ටිකක් කනවා කියන සිද්ධියේ බත් වේලක් ව්‍යංජනයක් එක බත් වේලක් වෙන කෑම ටිකක් බීමක් ආදී කන බොන දෙයක් කියන ඒ සිද්ධිය කෑම බීමක් ඒ පොඩි සිද්ධිය පොඩි දෙයක් ඒ දෙම දෙවිදිකින් කල්පනා කරමු සිදුවෙන දේ දැක්කද අපි මේ කන බොන දේ ගැනම නුවණ නුවණ පාවිච්චි කරනවා මේ ආහාරය මම ගන්න මේ ශරීරයේ පවත්ගෙන යන්ටයි ඊළඟට මේ Brahmachari ජීවිතේන අනුග්‍රහ පිණිසයි මේ ආදී වශයෙන් ඒ කෑමේ ආහාර ගන්න එක නුවණින් කල්පනා කරන නුවණ පාවිච්චි කරන මේ විදිහට මම ආහාර ගන්න මේ සඳහායි මම ආහාර ගන්නේ වෙන දෙයක් සඳහන් නොවේ කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්න කරන්න අර කාමයන් කෙරේ දෙන ගිජු බව අයින් වෙලා ගිහිල්ලා අවශ්‍යතාවයට පමණක් උවමනාදේ ගන්න පුරුද්දක් ඇති වෙන කලක් එනවා. පැහැදිලිද? අවශ්‍යතාවයට පමණක් උවමනාදේ ගන්න කලක් එනවා. එතකොට ඒකට කියනවා අල්පේච්ඡ බව කියලා. අවශ්‍ය දෙයට පමණක් උවමනා දේ තියාගන්න. අල්පේච්ච බව කියන්නේ ආන් ඒකට. ඒතර අපිට බඩගින්නක් වෙනවා කැම ටිකක් ගන්නවා. බඩගින්නට කැම ටිකක් ගත්තා. ඒතර ලැබුණ කැමෙන් සතුට වෙනවනේ. ඒකට කියනවා ලද දෙයින් සතුටු වීම කියලා. ඇඳුම් පැළඳුනුත් ඒ වගේ. එහෙම නැත්තම් වෙන්නේ කැම කොච්චර තිබුණත් අරක තිබ්බනම් මීට වඩා හොඳයි. මේක මේක හරිනේ. ඒ විදිහට හිතෙනව නේද? ඒතර අල්පේච්ච බව නැහැ. ඒතර ලද දෙයින් සතුටු වෙන්න බෑ. දැන් පේනවද මේ දුකට හේතු සකස් වෙලා එන හැටි? නේද? දුකට හේතු සකස් වෙන හැටි තේරෙනවද මේ නුවණින් සලකා කටයුතු නොකිරීම නිසා. ඒ නිසා ආහාර ගැන පමණක් නෙවෙයි දැන් අපි ආහාර විදිහට ගත්තට ආහාර ගැන පමණක් නෙවෙයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන කොයිකත් මේ කාම ලෝකයේ ඉපදුන කෙනාට පරිහරණය කරන්න වෙනවා. මොකද මේවෙන් පැනලා යන්න බෑනේ. මහ පොළොවේ ඉපදුනන් පස්සේ මහ පොළොවේ අඩි ගන්න දෙන්න බෑ නේද? මේ කෑම බත්මාළු නොකා ඉන්න බෑනේ. නේ? එහෙනම් අපි ඒවෙන් බේරෙන්නේ කොහොමද? ධර්මයට අනුව කල්පනා කිරීම. මේ විදිහට නුවණ කල්පනා කරන කෙනාට මැරෙන මොහොත වෙනකොටත් එයාට අල්පේච්ඡ නිසා නුවණ පාවිච්චි කරන අල්පේච්ඡ බවටපත් වෙනවා. මැරෙන මොහොතේදී එයාට අලුතෙන් අමුතෙන් දෙයක් අවශ්‍ය නැහැ. එතන මේ ලෝකෙන් නිදහස් වෙන්නට පහසුයි. නේද? ඒක තමයි නුවණ පාවිච්චි කරන කෙනාට නුවණින් කල්පනා කරන කෙනාට තිබෙන යහපත. ඒ නිසා මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසාව විතරක සම්බන්ධයෙන් තේරුම් ගැනීමේදී මධ්‍යස්ථ නුවණින් කටයුතු කරන්න. අන්තයකට යන්න එපා. නැත්තම් මේගොල්ල සමහර අය ඉන්නවා මේ ධර්මයේ යාන්තම් චුට්ටක් අහනවා ගිහිල්ලා අරුංගල් දෙක අයින් කරලා පැත්තක දානවා. සමහර ළමයි අපට ඇවිල්ලා කියලා තියෙන සමහරු. ඊට පස්සේ අම්මා තාත්තා දොස් කියනවා. මොකද මේ ළමයි අරුම් ගල් දානවා. අපිටත් දොස් කියනවා. මේ හොඳට ඉන්න ළමයි දැන් මොකද මේ? පාට ඇඳුම් අයින් කළා දානවා. එහෙම එපා. මොලේ පාවිච්චි කරන්න. හැංගීම් පාවිච්චි කරන්න එපා. යම් කාලක තේරුනොත් එයා ගිහි දේවල් අතහැරලා පැවිදි වෙනයි. හැබැයි ගිහි දේවල් අත් නොහැර කාමයන් ගැන තේරුම් නොගෙන ඇවිදින් පැවිදුනොත් මොකද වෙන්නේ? ඒකත් තේරුමක් නැහැ. ඒකත් තේරුමක් නැහැ. ආපහු එයා පහත පැත්තට රැටෙනවා. එහෙම නැත්නම් එතන ඇවිල්ලත් ගිහි සැප ගැන කල්පනා වෙනවා. ඒ නිසා ගිහිව හිටියත් කමක් නැහැ. නුවණ පාවිච්චි කරන්න. එතකොට ඔබට කාමයන් පරිහරණය කරන්න පුළුවන්. ගින්දර පාවිච්චි කරන්න වගේ. කිසිම දවසක අපි ගින්දර අනුතරදාගිර පාවිච්චි කරන්නේ නැහැ නේද නුවණ තියෙන කෙනා. බොහොම පරිස්සමිනේ පාවිච්චි කරන්නේ. නේ? ගින්දර අතහැලත් නැහැ නේ කවුරු? ආන් ඒ වගේ ගින්දර පරිහරණය කරන වගේ ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පරිහරණය කරන්න බය වෙන්න එපා. යම් කාලක ඔබට ඒක අතහරින්න පුළුවන් සම්පූර්ණයෙන් අතහැරලා ඉන්න. හැබැයි ආදීනව දැනගෙන ආදීනව දන්නොත් හැංගීම් වලට යට වෙලා අතහැරලා දාන්න එපා. පැහැදිලිද මම කියන දේ? ඔව්. ඊළඟ දේ තේරුම් ගන්න දැන් අපි කාම විතරක ගැන දල වශයෙන් තේරුම් ගත්තා. ටිකක් තේරුම් ගත්තානේ. තේරුණා නේද ටික? ව්‍යාපද විතරක විහිංසා විතරක ඒව ගැනත් අපි තේරුම් ගන්න ඕන. හොඳට තේරුම් ගන්න කාම විතරක යමෙක් තුල නිරුද්ධයි නම් ඔහු තුළ ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හටගන්නේ හරිද? කාම විතර්ක වලින් තොරව කාමයන්ගෙන් තොරව ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හටගන්නේ යම් තැනක ව්‍යාපාද විතර්ක හට ගන්නවා නම් විහිංසාව විතරක හට ගන්නවා නම් කාමයන් ඇසුරු කරගෙනමයි පැහැදිලිද තේරෙනවනේ කාමයන්ගෙන් තොරව ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් හටගන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්න. ඔන්න යම් කෙනෙක් ඉන්නවා යම් අය ඉන්නවා මේ ඉඩමක් තියෙනවා කියලා හිතන්නකෝ. බවබෝග, gedare බවබෝග කියලා හිතන්න. gedare බඩු මුට්ටු නිසා තාත්තාගේ ධනෙ කියලා හිතන්න. තාත්තාගේ සල්ලි මිල මුදල් තියෙනවා. ඒවා කාමයන්ට ආйти. ළමයි ඒකට ආස කරනවා. ආස කළා ඒ භවභෝග දීපලාදිට ආස කරනවා. ආස කරලා ඒ ගැන ඔන්න කල්පනා කරනවා. ඒකේ වටිනාකම ආස්වාදයේ මිදෙ කල්පනා කර කර ඉඳෙද්දි මොකද වෙන්නේ? ඒ ආස්වාදයෙන් අනුව කල්පනා කරනකොට කාම විතරක බවටපත් වෙනවා නේද? කාම විතරක. ඒවම බලවත් කරන්න කරන්න කරන්න මොකද වෙන්නේ? ඒක තමාටම අයිති දෙයක් කරගන්න උත්සාහ කරනවානේ. නේද? එතරම් කලකදී මොකද වෙන්නේ? මට අඩුවෙන් හම්බුණා, අරයට වැඩියෙන් හම්බුණා. මගේ ඒක අරය ගත්තා. නේද? එහෙම කල්පනාවන් එන්න පටන් ගන්නව නේද? ඈ දැන් කලින් කාමයන් ගැන ආස්වාදෙන් කල්පනා කළා. පස්සේ ඒ කාමයන්ම මගේක අහවලා ගත්තා. මගේ දේ සොරකම් කරගත්තා. මගේ දේ විනාශ කළා. මගේ දේ අහිමි වුණා. මගේ දේ අහිමි කළා. මට අසාධාරණයක් කරා. කී කියා හිතනව නේද? ඒ විතර්ක මොනවද? ඒවා ව්‍යාපාද විතර්ක. මගේ දේපල විනාශ කළා. මගේ දේපල සොරකම් කළා. මගේ දේපල වංචා කළා. හ්ම්? ඒ වගේ එන හිතුවිලි මොනවද? ඈ? ඒවා ව්‍යාපාද විතරක. ඒ ව්‍යාපාද විතරක ආවේ මොනවා මුල් වෙලාද? කාමයන් මුල් වෙලාම තමයි. ඊට පස්සේ ඒ විදිහට විතර්ක කර කර ඉඳලා එතනින් නතර වෙන්නේ නැහැ. මගේ දේ සොරකම් කර කෙනාට ගහන්න නැත්තම්. මගේ දේ සොරකම් කර කෙනා අල්ලගෙන දඬුවම් කරන්න නැත්තම්. මගේ දේපල වලට හානි කරපු කෙනාට නසන්ට ඇත්තම් කියලා හිතෙනව නේද? ඒ විතරක මොනවද? ඒවා විහිංසාව විතරයි. මට අසාධාරණයක් කළා. මට අඩුවෙන් දුන්නා මං දිවිනහ ගන්නවා කියලා හිතෙනවා. ඒ මොනවද ඒ විතරක? විහිංසාව විතරක. දැන් ඔබට තේරෙනවද? කාමයන් ඇසුරු කරගෙනම කාමයන් මුල් කරගෙනම හිතේ ආස්වාදෙන් ඒ කාමයන් කෙරෙහි ආස්වාදෙන් හටගන්න විතරක කාම විතරක. ඒවා අහිමි වීම නිසාම හිතේ ඇති වෙන විතර්ක තමයි ව්‍යාපාද විතර්ක වෙන්නේ. විහිංසාව විතර්ක වෙන්නේ. එහෙනම් කාමයන්ගෙන් තොරව කාම විතර්ක හෝ ව්‍යාපාද විතර්ක විහිංසාව විතර්ක හට ගැනීමක් නැහැ. ඒ නිසා යමෙක් කාමයන් ගැන තේරුම් අරගෙන කාමයන්ගේ ආස්වාදයේ ආදීන නිස්සාරණයේ තේරුම් අරගෙන කාමයන් කෙරෙහි නොඇලී වාසය කරන උත්සාහ කළොත් එයා තුළ ව්‍යාපාද විතර්ක හටගයිද? විහිංසාව විතර්ක හටගයිද? හටගන්නේ කාමයන් කෙරෙහි නොඇලී ඉන්න කෙනෙක් ඉන්නවා. දේපල වේවා, වස්තුව වේවා, භව භෝග සම්පත් ගැන ආසාව ආතරපු කෙනෙක් ඉන්නවා. ඒ වස්තුව හොරකම් කරන කෙනෙක්, ඒ වස්තුවට හානි කරන කෙනෙක්. ඔහු තුල මගේ වස්තුව හොරකම් කළා, මගේ වස්තුවට හානි කළා කියලා විතරකයක් හටගයිද? හටගයිද? නෑ නේද? දැන් තේරෙනවද කාමයන් නිසාමයි මේ කාම විතරක, කාමයන් නිසාමයි ව්‍යාපාද විතරක කාමයන් නිසාමයි විහිංසාව විතර්ක කියලා තේරෙනවා. තේරෙන්න ඕන. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට කියා දෙනවා මහණෙනි එක්තරා භික්ෂුන් වහන්සේ නමකට හිතවත් උපාසක කෙනෙක් ඇවිල්ලා ආරාධනා කරනවා ස්වාමීනි මගේ නිවසට දාණයට වඩින්න. ඒතරේ භික්ෂුන් වහන්සේ ඒ උපාසකෙනාගේ දාණය පිළිගන්නවා. ඒ ආරාධනාව පිළිගන්නවා. පිළිඅරගෙන පහවදාට දාණයට වඩිනවා. දාණයට වැඩිහාම ඒ උපාසකෙනා ඊටාම ප්‍රනීත කැම බීම හදලා අර භික්ෂුවට පිළිගන්නවා. භික්ෂුව දාණි වළඳනවා. වළඳනකොටත් වළඳලා ඉවර වෙලා එයා හිතනවා ඒ භික්ෂුව හිතනවා මේ උපාසක මට ඊටාම ප්‍රනීත ආහාර කනබුන දේ පිළිගන්නවා. යලි යලි මට පිළිගන්නවා. මට හොඳට සංග්‍රහ කරනවා. ඊටා හොඳයි ඒක. ඊට පස්සේ භික්ෂුව හිතනවා මේ උපාසක මට යලිත් මෙහෙම ආරාධනා කරනවා නම් ආයෙත් මට මේ වගේ ආරාධනා කළා මෙහෙම සංග්‍රහ කරනවා නම් මට සලකනවා නම් දන් දෙනවා නම් කොච්චර හොඳයි. අනේ එහෙම කරනවා නම් හොඳයි කියලා හිතනවා. භාගතුන් වහන්සේ දේශනා දේශනා කරනවා මහණෙනි මේ භික්ෂුව කාම විතර්ක හිත හිතෙන්නේ ඉන්න කෙනෙක්. ඒ භික්ෂුව ව්‍යාපාද විතර්ක හිත හිත ඉන්න කෙනෙක්. ඒ භික්ෂුව විහිංසා විතර්ක හිත ඉන්න කෙනෙක්. ඒ භික්ෂුව ප්‍රමාදීව ඉන්න කෙනෙක්. ඒ දානයත් මහත්ඵල නැහැ කියන. එතකොට ඒ භික්ෂුව කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන අකුසල විතර්ක තුනම හිතන කෙනෙක්. මොනවා මුල් කරගෙනද? අර කන බොන දේවල් මුල් කරන්නේ. දැන් අපිට තේරෙනවද අකුසල විතර්ක තුනම එන්නේ කාමයන් මුල් කරන් කියලා? ඈ පැහැදිලි නේද? ඊළඟට බුදුරජාණන් දේශනා කරන මහණෙනි යම් භික්ෂුවක් ඉන්නවා ඒ විදිහට උපාසක කෙනෙකුලා ආරාධනා කරන දානෙට. ඉතින් ඒ භික්ෂුව දානෙට ගිහිල් දානෙට වැඩම කරනවා. උපාසකෙනා රස මිහිරිට කෑම හදලා පූජා කරනවා. භාගතුනස දේශනා කරන මහණෙනි මේ භික්ෂුව හිතන්නේ නැහැ මේ උපාසකගෙනා මට රසට මිහිරට ආහාර පූජා කළා. යලි යලි පූජා කරා. මට සැලකුවා කියලා හිතන්නේ මේ උපාසක කෙනා මට යලිත් ආරාධනා කරනවා නම් ආයෙ මේ විදිහට මට සංග්‍රහ කරනවා නම් ආයෙ මට මෙහෙම රස මිහිරි දාන්න දෙනවා නම් හොඳයි කියලා හිතන්නෙත් නැහැ. මහණෙනි මේ භික්ෂුව ආදීනවේ දැනගෙන ආහාරයේ රස අතහරිමින් ආහාරයේ රසට ගිජු නොවි ඒ කාමයන්ගේ ආදීනව කල්පනා කළා. ඒ ඇල්ම දුරු කරන අදහසින් යුක්තව ඒ ආහාරය වළඳනවා. මහණෙනි භික්ෂුව කාම විතර්ක හිතන්නේ නැහැ. මහණෙනි භික්ෂුව ව්‍යාපාද විතර්ක හිතන්නේ නැහැ. මහණෙනි භික්ෂුව විහිංසාව විතර්ක හිතන්නේ නැහැ. ඒ භික්ෂුව අප්‍රමාදී වාසය කරන කෙනෙක් දැන් ඔබට තේරෙනවද මේ අකුසල විතර්ක තුනම කාමයන් ඇසුරු කරන් කාමයන් මුල් කරන් මිනිස් හිතේ හටගන්න. සිත ඇසුරේ සිත මුල් කරන් පවතිනවා. ඒ අකුසල විතර්ක පවතින තාක් ඔහු ප්‍රමාදයේ තුලයි. ඒ අකුසල විතර්ක බැහැර කරද්ද බැහැර කිරීම පිණිස ඒවායේ ආදීනව කල්පනා කරද්ද කාමයන්ගේ ආදීනව කල්පනා කරමින් වාසය කරද්ද ඔහු අප්‍රමාදී අප්‍රමාදී වාසය කරන කෙනෙක්. ඉතින් මේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඔබට යලිත් මේ දහම් කරුණු අහනකොට තේරෙයි. තව තවත් ඉගෙන ගනිද්දී මේ කරුණු තව තවත් තේරෙවි. ඒ විදිහට තේරුම් ගන්න. ඒතර ඔබට මේ භයානක වදුරෙන් බේරෙන්න ඉඩ කඩක් තියෙනවා. දැන් අපි කතා කළා කලින් කාමයන්ගේ ආස්වාදයේ ආදීනු නිස්සරණය මේ විදිහට තේරුම් ගන්න කියලා නේ. දැන් අපි ආදීනවය තේරුම් ගන්න විදිය යම් විදිහකින් කතා කළා. නේද? ඊළඟට භාගතුන් වහන්සේ කාමයන්ගේ ආදීනව කියා දුන්න විදිහවල් ගොඩාක් අපි මීට කලිනුත් ඉගෙනගෙන තියෙනවා. ඒ විදිහට ආදීනව කල්පනා කරන්න. කල්පනා කරලා කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක බැහැර කරගන්න උත්සාහ කරන්න ඕන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවානේ නෙක්ඛම් විතරකය, අව්‍යාපාද විතරකය, අවිහිංසාව විතරකය ඒ විතරක බහුල කරගන්න කියලානේ. ඒවා කොහොමද කරන්නේ? එකක් තමයි කාමයන්ගේ ආදීනව කල්පනා කිරීමෙන් කල්පනා කළොත් එතන නෙක්ඛම් විතරකයට පැමිණෙනවා. ඊළඟට බලන්න දැන් අපි ආහාර පිළිබඳ නුවණින් සලකා ආහාර ගන්න පුරුදු වෙනවා. භාගතුන් වහන්සේ පෙන්නපු විදිහට ආහාර ප්‍රතිවීක්ෂා කරලා ආහාර අනුභව කරන්න පුරුදු වෙනවා. ඒතර ඒ මොකද්ද කරන්නේ? ඒ ආහාර ගැන තියෙන ඇල්ම දුරු කිරීම පිණිස නුවණින් කල්පනා කර. ඒක මොකටද අයිති වෙන්නේ? ඒක කාම විතරකේද? ඒක නෙක්ඛම විතරකේට අයිති වෙනවා. පැහැදිලිද දැන්? ඊළඟට ආහාර ගැන ඇල්ම දුරු කරන්න, රස තෘෂ්ණාව දුරු කරන්න ආහාරයේ පිළිකුල් සංඥාව වඩනවා. ඒක මොකටද අයිති වෙන්නේ? ඒකත් නෙක්ඛම විතරකේට අයිති වෙනවා. ඊළඟට අපි දැන් බලන්න අපි කාම විතර්ක ගැන කල්පනා කරනකොට අපි අපේම කෙස් ටික ගැන අගේ කිරීම තියෙනවා නේද? අපේම දත් ටික ගැන, අපේම සම ගැන, අපේම නියපොතු ගැන කල්පනා කිරීම තියෙනවා. ඊළඟට අපට පේන කියන අයගේ කෙස් ලොම් නිය ඒව ගැන කල්පනා කිරීම තියෙනවා. නේ? ඒ මොනවද? කාම විතර්ක නේද? ඒ කියන්නේ අපේම මේ රූපයේ මෙත අපේම කෙස් ලොම් නිය ගැන ආසාවෙන් අගය කර කර හිතනකොට කාම විතර්ක බවටපත් වෙනවා නේද? එතකොට ඒ කාම විතරකය භයානක දෙයක් බව කල්පනා කරලා තේරුම් අරගෙන ඒක බැහැර කිරීම පිණිස නෙක් බැහැර කරන්න කටයුතු කරන්නත් ඕන නෙක්කම විතරකය පවත්වන්නත් ඕන. එතකොට අපි කෙස්ලොම් නියදත් සම්මාස්නහර ගැනම ආස්වාදයට අනුකල්පනා කරන එක අතහැරලා ඒකේ ආදීනව අනුව කල්පනා කරනවා. අපි කල්පනා කරනවා මගේ මේ ශරීරයේ යටිපතුලින් උඩටත් කෙස් වලින් යටටත් සමකින් සීමාවල තියෙන මේ ශරීරයේ අසුචි වගේ පිළිකුල් දේවල් තියෙන්නේ. මේ ශරීරයේ තියෙන කෙස් ලොම්, නිය දත් සම්මස්නහර මේ විදිහට මේ තියෙන දේවල් වෙන් කර කර සිහි කරනවා, කල්පනා කරනවා. ඒකල හිතනවා මේ ශරීරයේ ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැති වෙලා යන එකක්. මේක අනිත්‍යයි. අනිත්‍ය මේ ශරීරය දුකක්. මේ ශරීරය මම නොවේ. මගේ නොවේ මගේ ආත්මය නෙවෙයි කියලා කල්පනා කරනවා. ඒ කල්පනාවන් මොනවද? ඒවා නෙක්ඛම්ම විතර්කයටයි අයිති වෙන්නේ. ඒ කාමයන්ගෙන් නිදහස් වීම පිණිස කරන කල්පනාව. දැන් අපි මෙතෙක් කරන භාවනාවන් ගැන ඔබට දැන් තවදුරටත් තේරෙනව නේද? ඒවා කාමයන්ගෙන් බැහැර වෙන්න උදව් වෙන භාවනාවන් කියලා. නේද? එතකොට අර කාම විතර්ක ආදී දේවල් අතහැර ගන්න ඒවයි ආදීනව කල්පනා කරමින් නෙක්ඛම්ම විතර්කය උපදවන්න අපි භාගතුන් වහන්සේ පෙන්වූ විදිහට බණ භාවනා ආදී හුරු කරමින්. ඒතර ඔබ යම් කලක් මේ විදිහට උත්සාහ කරනකොට අකුසල විතර්ක බැහැර කරන්න පුළුවන් කුසල විතර්ක බලවත් කරන්න පුළුවන්.